ඉන්දික මහත්මයා මයික් එක ඔන් කරන්න පුළුවන්. අවසරයි අපේ හැමතුරුනේ. හරි. ඔබ වහන්සේ අර පංචස්කන්ධය ගැන සඳහන් කර දේශනාවේදී අපේ හැමතුරුනේ මෙහෙම අහුවත් මට තියෙන ප්‍රශ්නේ තමයි මේ දැන් ඔබ වහන්සේ ඒ කියන්නේ පංචස්කන්ධය කියන එකේදී අපි සත්‍යයේ ඉන්න පුළුවන් හැමතුරුනේ අර රූප වේදනා සංඥා සංකාර ඒ පහම පහෙන් ඔක්කොම හරි කීපයක් හරි තිබුණොත් ඒක ගොඩක් වෙලාට සත්‍යක් වෙනව නේද අපි හඳුරන්නේ. ඔව් ඒ කියන්නේ ඒ නිසා ඒකවෝකාර භව, චතුෝකාර භව, පංචවෝකාර භව කියලා අවස්ථා තුනක් තියෙනවා. ඒකවෝකාර කියන්නේ පංචස්කන්ධයෙන් එකක් පමණක් තියෙන. ඒ එකක් පමණක් තියෙන එකම ආත්ම භාවයක පමණයි අසඤ්ඤතලේ. අසඤ්ඤතලේ වේදනා සංඥා සංකාර විඥාන හතරම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රූපය පමණයි ක්‍රියාත්මක. ඒ නිසා අසඤ්ඤ තලය හඳුන්වනවා ඒකවෝකාර භව කියලා. ඊළඟට අරූප තලයේ රූපය නැහැ වේදනා සංඥා සංඛාර විඥාන කියන හතර විතරයි. ඒ නිසා අරූප තලය හඳුන්වනවා චතුෝකාර භව කියලා. එතකොට රූපාවචර අවශේෂ බ්‍රහ්ම ලෝක ටිකයි දිව්‍ය ලෝක 6යි මනුෂ්‍ය ලෝකයයි සතර අපායයි මේ ඔක්කොම හඳුන්වනවා පංචවෝකාර භව කියලා. මොකද රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයම තියෙන නිසා. මම ඒ ප්‍රශ්නේ ඇහුවේ අපේ හඳුරන්නේ අර මම මේ පොඩි අර මේ මේකේ අන්තර්ජාලයේ සාකච්ඡාවක් දැක්කා ඔය Facebook එකේ කට්ටිය මේ දැන් કૃතිම බුද්ධිය තියෙනවනේ අපේ හඳුරන්නේ કૃතිම බුද්ධිය තියෙනකොට එතකොට ඒ <laughs> අර නිකන් කවුරු හරි වීලෝට අප එකක් දන්නේ කොහමද ඒක සාකච්ඡාව දිගට ගියා මේ කියන්නේ કૃතිම බුද්ධියට නිවන් දකින්න පුළුවන්ද කියලා වගේ එකක් තමයි අහලා තිබ්බේ ඊට පස්සේ ඒක අර ටිකක් සමහරලාට අර තර්ක කරන්න පුළුවන් එක එක විදියට සමහර අය එහෙම පුළුවන් වෙන්නත් පුළුවන් මොකද ඒගොල්ලෝ අර કૃතිම බුද්ධිය සත්‍යයක් වගේ අරගෙන උත්තර දෙන එකක් මම දැක්කේ මට එතකොට මතක් වුණේ ඔබ වහන්සේ කියපු කාරණය දැන් පංචස්සේ ඔව් ඇත්තටම දැන් ඒ වරද්ද විසිද්ධ වෙනවා මම ඒකයි කියන්නේ දැන් කම්පියුටරයත් එක්කලා වැඩ කරනකොට සමහර දරුවෝ ටික දවසක් යනකොට ඒක උපකරණයක් හැටියට නෙමෙයි එයා මෙයා එහෙම තමයි කතා කරන්න බව. ඒ කියන්නේ එයාට දැන් මහන්සි දැන් ටිකක් විවේක දෙන්න අන්න ඒවා. ඉතින් දැන් ඒක රොබෝ යන්ත්‍රයක් වගේ වෙනකොට තවත් වැඩි වෙනවා. දැන් કૃත්‍රිම බුද්ධිය වගේ වෙනකොට අපිට පුද්ගලයෙක් ඒ කියන්නේ ඡායා මාත්‍රිකව පේන්න නැති වුණාට එක පාරටම අර කියන කරන ඒ උත්තර දෙන විදිහත් එක්කලා කෙලින්ම ඒ කියන්නේ අපිට සුබ පතනවා ඒ හැම පැත්තක්ම ඒවත් එක්කලා කෙලින්ම අපිට පුද්ගල සංඥාව බොහොම පහසුවෙන්ම එන්න පුළුවන්. ඒක හරි පරිස්සමින් දැක්කේ නැතා. ඉතින් ගොඩක් වෙලාවට බටහිර ලෝකයේ අයට සහ අපේ බෞද්ධ කියලා හිතාගෙන හිටියා වුණත් මේවා පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් නැති කෙනෙකුට ඊටාම පහසුවෙන් ඒකට ඒ සංඥාව ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි දැන් ඔය රේඩියෝව මුලින් ආපු දවසේ මුලින් ආපු කාලේ ඒ කාලේ ඒකට කියන්නේ වයර්ලස් කියලානේ. ඒ කියන්නේ වයර් නැතුව වැඩ කරන එක නිසා එතකොට වයර්ලස් එක ආපු මුල් කාලේ දැන් මේක ඇතුලේ කතා කරනකොට අර මේ පන්සලේ ඉඳලා තියෙන ඇබිත්තෙක් එතකොට ඒ මිනිස්සයා කොහොමවත් පිළිගන්න ලෑස්ති නැහැ මේක මේ උපකරණයක වැඩක් කියලා. ඒ මිනිස්සයා කියන්නෙම කවුරු හරි මේ කාස්සේ ඉඳගෙන ඕවා කියනවා. එහෙම නැතුව කොහොමද ඔහොම සද්දයක් එන්නේ? කෙනෙක් නැතුව කොහොමද කතා කරන්නේ? එතකොට එතකොට ඒ අභිත්‍යා හිටපු මානසික තත්ත්වෙම තමයි අද ගොඩක් දෙනා ඉන්නේ කෙනෙක් නැතුව කතා බහ කරන්න මෙහෙම උත්තර දෙන්න බෑ. එතකොට ඒ අයට මේ විඥානය කියන්නේ මොකක්ද මේ රූප ධර්මවල ස්වභාවය මොකක්ද මේවා ගැන ගැඹුරු අධ්‍යයනයක් නැතිකමේ දෝෂය. ඉතින් අන්න ඒ නිසා තමයි රේරුකාණේ මහානායක හඳුරු දේශනා කරන්නේ උන්වහන්සේගේ අදහසක් නෙමෙයි අට කතාවේ පැහැදිලි කරන එක මේ අභිධර්මයේ නොදන්නා කෙනා කොතෙක් වික්ත කතිකයෙක් වුණත් ඒ තැනත්තා දහම් කරුණු බොහෝ කොට පටලවනවා ඒ ධර්ම දේශනා කළත් නැතත් වික්ත වුණත් නැතත් කවුරු හරි ප්‍රශ්නයක් අහපුවාම හරි පටලවන්න නැතුව උත්තරයක් දෙන්න පුළුවන් වෙන්නේ මේ අපි ධර්ම කාරණා දැනගත්තොත් විතරයි කියලා. එහෙමයි අපේ හඳුරන්නේ කියන්නේ අපි අර සාමාන්‍ය සත්‍යයකට වඩා වෙනස් වෙන්නේ ඒ අර සංකල්පීය දැනුමත් එක්කනේ.